नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से सुखो बुद्धानम् उत्पादो सुखा शब्दं देशना සුඛා සංගස්ස සාමග්ගේ සමග්ගානං සකෝ සුඛෝති තුලෝකාග්‍රව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කරන ලද ධම්මපද ගාථාවක් සුඛෝ බුද්ධානං උප්පාදෝ සාරා සංති කල්පලක්ෂ ගණන් බෝධි සම්භාග පුරා සවාසන සකලක්ලේශයන් පහාණය කරමින් සරුවක්ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ පහළ වීම දෙවියන් මනුෂ්‍යයන්ට සමස්ත ලෝක සත්‍යයට ලෝකේ ලෝතුරා සුව පිණිස පවතිනවා. සුඛා සද්ධම්ම දේශනා ඒ සරුවක්ඥන් වහන්සේලාගේ සවිසුද්ධ වූ හද සංකාණයෙන් දෙවි විසිරී නිකුත් කරනු ලබන මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය සරුවත්යන් වහන්සේ විසින්ද ශ්‍රාවකයන් වහන්සේලා විසින්ද දේශනා කරනු ලැබීම දෙවියන් මනුෂ්‍යයන්ට සමස්ත ලෝකයාට හිතසෝ පිණිස පවතිනවා සුඛ සංඝර්ෂ සාමග්ගී ඒ සරුවත්යන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රාවක සංඝ රත්නය ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්ද මෛත්‍රී කායවාක් මනෝ කර්මයෙන්ද අන්‍යෝන්‍යං සුහාදර කිරිබ්බියක් එකතු වුණාගේ කීරෝධකේ භූතව සමග සම්පන්නව පැවතියෙන දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාට ලෝවේ ලෝතුරා සූපේක්ෂ පවන්නා හේතුවක් සුඛා සංගත සාමංගේ සමග්ගානං සතුටුතෝ විශේෂම ජීවිතයේදී බෞද්ධයන්ගේ ඒකාග්‍රතාවය සම සමා සාමග්ගියේ දෙවියන් මනුෂ්‍යයන් සහ සමස්ත ලෝකයාට ලෝකේ ලෝතුරා සුවපිනිස පවතිනවා මේ සයිගාසාරේ තේරුම නාවයෙන් ආරණ්‍යස්ස මේ සම්බුද්ධ ශාසනානුග්‍රහ සමිතියේ මාසකට පමණ හෝ රැස්වීමෙන් මේ ධර්මතා හතරේ සැකේඳ ගැනීම සිදු කරන්නේ. ලෝකුරා බුද්ධ ශාසනයක් පහළ වීම නිසා සවිසුද්ධව සිය සද්ධර්මයේ ජීවමානව පවතින නිසා සුපේසල ශික්ෂාකාමී සංගරත්නයේ සාමග්‍රියෙන් වැඩෙන්නා නිසා ජීවිතයේ ඕනෝන් අතර ගුණයෙන් නුවණින් සාමග්‍රී ධර්මයේ ඇති කරමිනුයි මේ සමිතිය පවත්වනු ලබන්නේ විශේෂයෙන් අපි නැවත නැවත කියනු ලබන්නේ නා උයන ආරණ්‍ය සේනාසනය මෑත භාගී අවුරුදු 8ක සමන කෙටි කාලයේ තුලදී විශේෂ ප්‍රගතියකට අභිවෘද්ධියකට පත් වී තිබෙන්නේ මේ ධර්මතා හතර එකන පවත්නා නිසායි. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩින්නා හා සමානව බුද්ධෝත්පාද මෙලෙමින් කරමින් දාසදේනේ බුද්ධ පූජා බුද්ධ වන්දනා ශක්ති දේශනාදී පවත්වමින් සාමන්ත්‍රී සංඝයාගේ සමගිය සහවුරු කර ගැනීම ඒ සාමන්ත්‍රී ධර්මයේ රසය ඒ ස්ථානයේ ජීවිත අධිශායම දෙනා දිඳ ගන්නවා සංඝපිරිස 89ක් සමන අංගිකම වැඩෙන්නේ සමහර දවසේට වැඩි වෙනවා ඒකම ඒ සංඝපිරිස අර සීල දික්ති ආදී ගුණාංගයන් වලින් ඒකාන්තී ඒකාත්මික භාවයකපත් වෙලයි වාසය කරන්නේ. ධර්මයේ පිළිබඳ කිසියම් ගැටලුවක් නෑ. භාවනා පිළිබඳ කිසියම් ගැටලුවක් නෑ. මත දෙයක් ඇත්තේ නෑ. දැන් පසුගිය මාස 3ක් තිස්සේ ඒ කියන්නේ කීවර මාසයේ වර්ෂින්කම අවසන් වී එයින් පසුව මේ පෙබරවාරි මාස 27 දක්වා යහඳ ආලයක් ගත කළා. ඒකට වැඩිම සිරිසක් එකතු වෙලා දෙන්නේ දුටුවක් කතා නොකර සිනහ නොවි සතෝ සම්පජාන කාරීව පිළිවෙත් කිරීමේ යෙදී සිටියා. කොයි කිරීමේ දෙක තියෙනවා පින්ද පාත චර්යාවේදී පමණක් එකට තේලිහෙනවා. දන් වලදීමේ දෙක තන වලදන ඕනෝන් අතර කතාබස් කිරීමක්වත් නොමැතිව ඒක මේ මුනිවතු කියලා මෝග වෘත්තියක් නොවේ. අර සම්මා සතිය සම්මා සතිය වඩා දියුණු කරගෙන අප්‍රමාදව පිළිවෙත් පිළිවෙන්නේ අධිෂ්ඨානයේ මේ දේ කෙරුනේ. දැන් මේක 27 වෙනිදා එතනින් නිරවුණාට සියයන්තන් දැන් රස ගැටිලා ඉදිරියටත් ඒ ප්‍රගතිය දියුණු කර ගැනීමට අපේක්ෂාවෙන් සිටිනවා. මේ උපදේශ වෙන පූජ්‍ය අරියනන්ද ස්වාමීන් වහන්සේ මට කියා හිටියා මේ වර්ෂයේත් අපට පුළුවන් වෙයි දහනමක් විතර හරි විශේෂ පුහුණුවක් සඳහා බුරුම රට යවන්න පුළුවන් වෙයි කියලා. ඒ තරමට අපේ ඒ සුණාසේලා උද්‍යෝගයෙන් තමන්ගේ පිළිවෙත් තුළ යෙදී සිටිනවා. සුණාසේලාගේ ඒ සාමග්‍රී නිසා දෙවියෝ සාදු සාරගෙන ඇති හිතන හිතන අම කටයුත්තක් බොහෝම හොඳින් ඉෂ්ට සිද්ධ වෙනවා. දැන් යන විනෝදාසක් දෙන සුදුම ගෞරවයකින් හා භක්තියකින් විශ්වාසවන්තව ඒ සංඝෝපස්ථාන ආදී සංවිධානය කරනවා. ඒ එකම එනේන හැමෝම අනේ නැවතත් එන්නට ඕන නැවතත් උදව් වෙන්නට ඕන කියන ධර්මයට හැම දිනාගේ උනන්දුවක් ඇතිව කටයුතු වෙනවා. ඒ ඒ විදිහේ දුර්ලභ බලා බුද්ධ ශාසනයේ සුරක්ෂිතය සඳහා කටයුතු කරන මූලස්ථානයක් හැටියට අද හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ ස්ථානයේ ඒ නේවාසික සංඝ පිරිසට ඒකකින් එනයන භාවනා නියෝගේ දිවිපෑදී සෑම දිනාටම උපකාරානුග්‍රහ සරසීමේ පිණිසයි මේ දායක සමිතිය අපි පවත්වනු ලබන්නේ. ඒ අමුතු උපකාරයක් නෙවෙයි උදාහරණලගේ ආරක්ෂාවක්. එවාගෙම අවශ්‍යතාවන් පිළිබඳව සැකසරුප් සංවිධානයක් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සැලකාපු සැලසෙන්නට ඕනේ. දැන් මේ අපි පැයක් එකමාරක් පමණ කාලය මෙතන ගත කළා. ඒ කාලය තුළ අපි සෑම දිනාගේ චිත්ත සංතානවල පහළ වී තිබෙන්නේ බුද්ධ ශාසනය උදෙසා කටයුතු කිරීමේ අපේක්ෂාවයි. බුද්ධ ශාසනය කියන්නේ සීල සමාධි ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා කියන ගුණස්කන්ධ තුන අචේතනික වස්තු වල නෙමෙයි වැඩෙන්නේ සචේතනික සංකාන කුලයි. ඒ කියන්නේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිස දුලායේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශාසනය වැඩෙන්නේ පවතින්නේ. ඒ මුල් තැන ලැබෙන්නේ වික්ෂු සංඝයා වහන්සේටයි. වික්ෂු සංඝයා වහන්සේ උසස් සීලස්කන්ධයක් දරාගෙන ඒ සීලය සුවිසුද්ධ සීලයක් හැටියට ආරක්ෂා කරගෙන ඔය සීල සමාධි ප්‍රඥා පිළිමේ මුළු ජීවිතේම පවත්වාගෙන යන්නේ. සෝතේ ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමයි සාමග්ගී වික්ෂ සංඥා වහන්සේගේ ශක්‍රියාව නැත්නම් පිළිවෙත. එවාගේම උන්වහන්සේලාට ආරක්ෂා සැලසීම බුද්ධ ශාසනයට ආරක්ෂාව සැලසීමයි උන්වහන්සේලාට පහසුවම සැලසීම බුද්ධ ශාසනයට පහසුවම සැලසීමයි ඒ සිදු වෙන්නේ සියලු සම්බන්ධ වෙන හිතකාය වචන යොදන සෑම දිනාගේ සංකාන තුල සියලු සමාධි ප්‍රඥා ගුණ අභිවර්ධනය වීමයි. අර මැනික් ගබඩාවක් තුලට ගියාම මැනික් කාන්තියෙන් Tamange සංකාමයක් පිළිවෙලවා කියනවා. ඒ වගේ තමයි අර සිල්ලුතුන් වෙත ගුණවතුන් වෙත කුණුරුවන් වෙත යොමු වෙන යොමු වෙන වාරයක් පාසා ඒ රත්නත්‍රයේ කාන්තියේ එවාගේම ආලෝකයේ තම තමන්ට ලැබෙනවා පිහිට වෙනවා. සෝතනේ හැම කටයුත්තකදීම අපි බලාපොරොත්තු වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ සංකාන තුළ වැඩි දියුණු කර ගැනීමයි. දැන් මේ මොහොතේදී අපි දහසක් කටයුතු පිළිදෙන්නේ නම් එක්කාසු වුණා. එක්කාසු වීමෙන් අනුතුරුව සීලේ ප්‍රතිහිතා මේ කටයුතු සම්බන්ධ දීර්ඝ සාකච්ඡාවක සිටියා. සිදු වෙච්ච දේවල් සිදු වෙන්නේ සිදු කරන්නේ කියන දේවල් ගැන සාකච්ඡා වුණා. මේ සියල්ලම බුද්ධ ශාසනය වෙනුවෙන් මනා සිහිනුවණින් යුතු සාකච්ඡාවක් දැරින් එන්නේ දුනු ආબોධයේ සම්මාදිට්ඨිය. ඒ සඳහා සිත නැවත නැවත යොමු කළ විතර්කයේ සම්මා සංකල්පනාව. මේ ගත කරන කාලය තුල කායික උත්සාහය සම්මා වායාමය. මේ සඳහා සතෝ සම්පජානකාරීව සිහිය කියන සම්මා සතිය. චිත්තක්ෂණයක් ගානේ වැඩිම ඒකාග්‍රතාව සම්මා සමාධිය. මේ නිසා සර වචනයේ මුසාවාදයෙන් තොර, සිකුණ වචනයෙන් තොර, පරිස වචනයෙන් තොර, හිස් වචනයෙන් තොර බැවින් සම්මා වාචා කය දේශනීම කය යෙදීම සම්මා සම්බන්ධ පිරිසුදු සිතින් කාමයේ ගත කිරීම සම්මා ආජීව මේ අනුව සලක බැලීමේදී බුද්ධ ශාසනය වෙනුවෙන් වචනයක් කතා කළත් අකුරක් ලියුවත් එවාගෙම සාකච්ඡාවක යෙදුණත් ඒ හැම තැනකදීම අපේ සිදුකුන් ලබන්නේ අපාපගේ సంతාන තුළ නිවන් මඟ ආලෝකමත් කර ගැනීමයි. එනිසා අපි මේ කරන උත්සාහය, මේ කරන ව්‍යායාමය අර සුඛෝ බුද්ධානං උප්පාදෝ කියා වදාළේ බුද්ධෝත්පාද කාලයෙන් ලැබෙනා වූ නොමේ ලෝකුරා සුඛ පිණිස පවතිවා. සුඛාසද්ධර්ම දේශනා කියන සද්ධර්ම දේශනාවෙන් ලැබෙන ලෝකේ ලෝතුරා සූත්‍රයේ පවතිවා. සුඛාසංගත සාමග්‍රී කියන සංගරසේ සාමග්‍රී ධර්මයෙන් ලැබෙන මේ සම්පත් පිණිස හේතු වේවා. සමන්දානං තපෝ සුඛෝ කියන සමගිව්වන්ගේ සීලවන්ත බව සත්‍යයක් නිස පවක්නා බැවින් අපට වඩවඩා ඒ සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරන උතුමන්ට උපකාර වෙමින් මේ නිවන් මඟ ගමන් කර ගන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් මෙතෙක් වේලා අපි සිංහලපත් කර ගන්නාගේ කුසලයේ බුද්ධ ශාසනය කියලා සිටී පිණිස පවතිනවා. සිල්වත් ගුණවත් මහා සංඝ රත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිනවා. සමින් මේ පරිලෝකයේ ඥාතීන්ද ජීවත් වෙන ඥාතීන්ද දෙවියන්ට ආරක්ෂක දෙවියන් නිසා එතනදා සෑම සත්‍යක ලෝකේ ලෝතුරා සූපේස පවතිවා එවාගේ මෙතිකින් මේ රැස්පත් කරගත් කුසල සම්භාරයේ නිසේතේ මේ සභාපති කුමාරනම් දේශම් කුමාරනම් භාණ්ඩාගාරික කුමාරනම් ප්‍රදාන මේ සහභාගී වන මහා සුරු මවුරු සෑම දිනකටම එකසේ මහත්ඵල මහත්කානි සංසෙහි මෙලොව ආයුෂ ආරෝග්‍ය සම්පත් අභිවර්ධනය වේවා කායික මානසික සැනසීම ලැබේවා ධර්මඥාන භාවනාඥාන වැඩි දියුණු වේවා බුද්ධ ශාසනයේ දියුණුව තව තවත් දැක ගැනීමට ලැබේවා බුද්ධ ශාසනයේ තුලින් වැඩි වැඩියෙන් සීල සමාධි ප්‍රඥා වැඩිසේ ගුණ පුරා ගන්න ලැබේවා තමන්ගේ මෙලොව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන පිරිසුන් ජයගෙන ආත්මය ජයගෙන අපරාධිකව බුදු සසුන් බුදුමහරහතුන් වහන්සේ නිවේශන කී වදාළ සදාකාලික සාන්තක් ප්‍රණීතාග්‍රාමා මහණවස්සෝ පිණිසද හේතු වේවා වාසනාව වේවා ආශාසී මෛත්‍රියන් ප්‍රාර්ථනා කරමි